උපග්‍රන්ථය දෙක සුතමේ ඥානය හා භාවනාමය ඥානය ධර්මයේ ඉගෙන ගැනීමෙන් ලැබෙන දැනුම සුතමය ඥානයයි. මෙය සම්මුතියට සීමා වූ දැනුමකි. විදර්ශනා භාවනාවෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂ ධර්ම අවබෝධය භාවනාමය ඥානය නම් වෙයි. පළපුරුදු කර්මස්ථාන ආචාර්යවරයෙකු යටතේ සිටමින් භාවනා කරන යෝගාවචරයෙකුට එතරම් පුළුල් සුතමේ ඥානයක් අත්‍යවශ්‍ය නොවේයි. සුදුසු තැන්වලදී නිසි ගුරු උපදෙස් ක්‍රමානුකූලව ලැබෙන නිසාය. ගුරු ඇසුරකින් ඈත්ව භාවනා කරන්නෙකු හට භාවනා මාර්ගය ගැන පැහැදිලි සුතමේ ඥානයක් අවශ්‍ය වනු ඇත. ආචාර්යන් වහන්සේලා වෙතින් අරහත්ත්වයේ දක්වා කමඨහන උගෙන විවේකී සෙනසුන් සොයා ගොස් භාවනා කළ පුරාතන භික්ෂූන් වහන්සේලාගේ පුවත්වලින්ද පෙනෙන්නේ භාවනාව පිළිබඳ ප්‍රමාණවත් සුතමේ ඥානයක් ආරම්භයේදීම ඇති කරගත් බවයි. විසුද්ධි මග්ගයේ හිද අටුවාවලද සුතමේ ඥානය පෙරදරි කරගෙනම භාවනාමය ඥානය මතු කර ගැනීමේ මානසිකාර ක්‍රමයක් දක්වා ඇති බව පෙනේ. පටිසම්භිදා මග්ග පාළියේහි ඥාන මාතිකාවෙහිද සුතමේ ඥානය අවධාරණය කොට තිබේ. ඇතැම් විට සුතමේ ඥානය භාවනාවට බාධාවක් විය හැකිය. භාවනා මාර්ගයේ විවිධ අවස්ථා ගැන දැන සිටින යෝගාවචරයා ඒවා ගැන කල්ැතිවම බලාපොරොත්තුවෙන් සිටී. සමහර විට අවස්ථා හිතෙන් මවාගෙන මුලාවටපත් වෙයි. භාවනාව નિયમિત පරිදි කෙරෙයි නම් සතුටු වෙමින් තණ්හා මාන දිට්ටි උපදවා ගනී. නිසිසේ නොකෙරේ නම් භාවනාව ගැන කලකිරෙයි. මෙවැනි අවස්ථා නුවණින් දැන හෝ ගුරු උපදෙස් අනුව හෝ වහා මෙනෙහි කර දුරු කර නොගත්තේ නම් භාවනාව පිරිහෙයි. එබැවින් සුතමේ ඥානයෙන් යුත් යෝගාවචරයා නිතරම ආත්මය ඥානයට මුල් තැන දීමට වග බලා ගත යුතුය. භාවනාමය ඥානය මතු කර ගැනීමට රුකුලක් ලෙස සුතමේ ඥානෙ යොදාගත හැකි වෙතත් එය භාවනාමය ඥානය ලෙස වරදවා නොගැනීමට සැලකිලිවත් වීම අත්‍යවශ්‍යයි. භාවනාවෙහිදී මතුවන ඇතැම් බාධක මගහරවා ගැනීමට සුතමේ ඥානය ඉවහල් කරගත හැකිය. නිදසුනක් වශයෙන් තරුණ උදයබ්බේ ඥාන අවස්ථාවේදී මතුවිය හැකි විදර්ශනා උපක්ලේශ ගැන දැන සිටින යෝගාවචරයා හට ඒවායින් මුලා නොවීම පිණිස ඒ දැනුම හේතු විය හැකිය. එසේම භාවනාවේදී ලැබෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයන් සම්මුති මට්ටමින් පැහැදිලි කර ගැනීම සඳහාද සුතමේ ඥානයේ උපකාරවත් වෙයි. පඨවි ධාතුවේ ස්වභාවය භාවනාමය ඥාණයෙන් අවබෝධ කරද්දී මේ පඨවි ධාතුවය යන අදහස ස්ථීර වශයෙන් ඇතිවන්නේ සුතමේ ඥාණය ඇතොත් පමණි. එහෙත් භාවනාවේදී වැටහෙන විවිධ ධර්මයන් සම්මුති නම් වලින් තේරුම් ගැනීම භාවනාවේ ඉදිරි ගමනට අවශ්‍ය වන්නක් නොවේ. විදර්ශනා භාවනාව යනු සම්මුතිය ඉක්මවා සිට පරමාර්ථ ස්වභාවය පිළිබඳවම වන්නක් නිසාය. සම්මුති නාම ඔස්සේ සිත මෙහෙයවීමට තැත් කිරීම භාවනාවට බාධාවක් වනු ඇත. එම නිසා භාවනා අධ්‍යක්ීම් සුතමේ ඥානය හා ගැළපීම નિરાයාසයෙන් සිදුවේ නම් ඊට ඉඩ හැරීම කම් නැත. එය නැසිදුවේ නම් ඒ ගැන නොතැවි භාවනා මානසිකාරයම දිගට ගෙන යා යුතුය. සත්‍ය අවබෝධය සම්පූර්ණ වන්නේ භාවනාමය ඥාණයෙන් මගින්මය. සුතමේ ඥාණය මෙන්ම චින්තාමේ ඥාණය හෙවත් හුදු චින්තනය මගින් ලබන නුවණ තුලින්ද සත්‍ය පිළිබඳව ලැබිය හැකි වන්නේ එක්තරා ප්‍රමාණයක අවබෝධයක් පමණකි. ඒ නිසා කෙතරම් උසස් සුතමය හා චින්තාමේ ඥානයක් තිබුණද ඉන් සෑහීමකටපත් නොවි භාවනාමේ ඥානය ලබා ගැනීමට හැකිතාක් වෑයම් කළ යුතු වන්නේය. භාවනාමේ ඥාණයෙන් තොරවීම නිසා සුතමේ දැනුම වරදවාගෙන දෘෂ්ටි ජාලාවන්හි පැටලෙනු ඇතම් උගතුන්ගේ කියුම් කෙරුම් හේතු කොටගෙන ශාසනයට සිදුවිය හැකි හානිය සුළුපටු නොවන බවද සංවේගයෙන් මුත් මෙහිදී සිහිපත් කළ මනාය. උපග්‍රන්ථය 3 සතර කමඨහන් සතර කමඨහන් නවක යෝගාවචරයාගේ සිත තැම්පත් කර ගැනීමට උපකාරවත් වෙයි. බුදුගුණ වැඩිමෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ බලවත් ශ්‍රද්ධාවක් හටගනී. එය පදනම් කොටගෙන බාධක මැඩලමින් භාවනාවෙහි නිරත වීමට ධෛර්ය ලැබේ. ප්‍රීතිය වැඩි, සිත ප්‍රසන්න වී භාවනාවට යෝග්‍ය මානසික වාතාවරණයක් සකස් වෙයි. මෛත්‍රී භාවනාවෙන් සිත මෘදු වෙයි. භාවනාවට බලවත් පලිබෝධයක් වන ද්වේෂය හෙවත් තරහ යටපත් වෙයි. බාධක ඉවසා දරා ගනිමින් සතුටින් භාවනා කරගෙන යාමට හැකි වෙයි. තුන්වන ධානයේ තෙක් සමාධිය දියුණු කර ගැනීමට ඉඩ ලැබෙයි. අසුබ භාවනාවෙන් සමාධියට එරෙහිවන ප්‍රධානම නීවරණය වන කාමච්ඡන්දය දුර වෙයි. තම සිරුර ගැන අපේක්ෂාවක් නොමැතිව ඉන් ලැබෙන පීඩා නොතකමින් භාවනාවේ යෙදීමට සිත සකස් වෙයි. ප්‍රථම ධානය ඉපදවීමට හැකි වෙයි. විදර්ශනාවට වඩාත් ආසන්න වෙයි. මරණ සතියෙන් ජීවිත මදය දුරු වෙයි. සතර බිය වැඩෙයි. අප්‍රමාදීව භාවනාව සම්පූර්ණ කර ගැනීමට බලවත් වීරියක් ජනිත වෙයි. පහසුවෙන් විදර්ශනාවට යොමු වීමට හැකියාව ලැබෙයි. තරමක් දුරට හෝ මේ සතර කමඨහන් හොඳින් ප්‍රගුණ කළ සිත ඕනෑම මූල කර්මස්ථානයක් වැඩිවීමට සුදුසු තත්වයකට පත්වෙයි. එසේ වඩන්නා වූ මූල කර්මස්ථානයෙන්ම චිත්ත සමාධිය සම්පූර්ණ වන තෙක් අඩු වශයෙන් දවසේ මුල්ම භාවනා වාරයේ ආරම්භයේදී හෝ සතර කමඨහන් හෝ තමාට පහසුවෙන් චිත්ත සමාධිය ගෙන දෙන්නා වූ ඉන් එකක් දෙකක් හෝ භාවිතා කළ සිත තැම්පත් කරගෙනම මූල කර්මස්ථානයට හිත යෙදීම වඩාත් සුදුසුය. සතර කමඨහන් වැඩිීමේදී ඉන් එකක් තමාට පහසුවෙන් දියුණු කරගත හැකි බව පෙනේ නම් එමගින්ම සමාධිය සම්පූර්ණ කරගෙන ඒ විදර්ශනාවට පාදක කර ගැනීමට උත්සාහ කළ හැකිය. ඇතැම් විට මේ කමඨහන තුලින් නිරුත්සාහයෙන් විදර්ශනාව මතුවීමටද ඉඩ තිබේ. එවිට ඒ අනුව විදර්ශනාවට පිවිසීම නුවණට හුරුය. මෙම කමඨහන් ප්‍රගුණ කොට තිබීම ප්‍රයෝජනවත් වන තවත් ආකාරයක් තිබෙයි. මූල කර්මස්ථානයේ වඩද්දී කිසියම් නීවරණ ධර්මයක් බලවත් ලෙස සිතෙහි නැගී සිටියේයයි සිතමු. එවිට ඒ කර්මස්ථානය නවතා පුරුදු කළ සතර කමඨහන් අතුරින් අවස්ථාවට අනුරූප වන කමඨහනකට සිත යොමුකොට කෙලෙස් බලපෑම යටපත් කළ යුතුය. දැන් නැවත මූල කර්මස්ථානයේ සුවසේ වැඩිය හැකි වන්නේය. මෙසේ භාවනාව ගැන අරතියක් හෙවත් නොඇලීමක් හෝ සැකයක් නැත්නම් කුකුසක් ඇති වී නම් බුදු ගුණද දැඩි තරහක් හෝ බියක් හෝ හටගත්තේ නම් මෛත්‍රියද දැඩි රාගය සඳහා අසුබයද පසුබට වීමක් කුසීත බවක් නම් මරණ සතිය හෝ බුදුගුණද සිතේ විසිරීම හෝ නීරස බව හෝ සඳහා බුදුගුණ හෝ මෛත්‍රියද යොදාගත හැකිය. විවිධ ආකාරයෙන් මූලික භාවනාව පෝෂණය කරමින් ආරක්ෂා කරන හේයින් සතර කමඨහන් සතර ආරක්ෂක භාවනා නමින්ද හඳුන්වනු ලැබෙයි.